ඊළඟට ස්වාමීන් වහන්සේ අපූර්ව විග්‍රහයක් කරා අනිමිත්ත සමාධිය ගැන. එතන දැන් මම දැන් ඉස්සෙල්ලා භාවිතා කරා අනිත්‍ය දකින ස්වરૂපයක් ගැන. ඒකම මම මේ සම්මස්සර ඥානෙ ඒකෙදි තවත් දියුණු වෙලා එන තත්වයක්ද අනිමිත්ත සමාධියේ ඔව් ඇත්තටම දැන් විපස්සනා මූලික සමතයක් තියෙනවා සමත මූලික විපස්සනාවක් තියෙනවා යුගනද්ද ක්‍රමයක් තියෙනවා අපිට හරියට විදර්ශනාව වැඩෙනකොට අනිත්‍ය ලක්ෂණය වඩා ප්‍රකටව පෙනෙනකොට එතන ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. මොකද අනිත්‍ය දකින්නට බෑ. ඒ කියන ඒකාග්‍රතාවය හරියට වැඩුන් නැත්තම්. එතකොට එතන සමාධියක් තියෙනවා. ධානයකට ගිහිල්ලා නෑ සමාධියක් තියෙනවා. හැබැයි ඒ තියෙන සමාධිය තුළ අපි දකිනවා අර නිමිති ගන්නට තරම් දෙයක් මෙහි නැති බව. එහෙමයි. එහෙම අනිත්‍ය අනිත්‍ය මූලික කොටගත්තු එක්තරා ඒකාග්‍රතාවයක් තුළ තමයි ඒ අනිමිත්ත දර්ශනය අපට ගන්නට පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකේ මූලික අවස්ථාවක්ද සම්මස්සර ඥානය කියන එක. ඥාන විග්‍රහයයි. ඔව් සම්මස්සන ඥානය තුළ මේ මූලික ගති ලක්ෂණ තියෙනවා. ඉතින් එතන විදර්ශනාව තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ. එතන යම් ඒකාග්‍රතාවයක් තියෙනවා එතන අර අනිමිත්ත ලක්ෂණයත් එක්ක තමයි ඒ ඒකාග්‍රතාවය වැඩෙන්නේ. එහෙමයි. දැන් ඔතන අපූර්ව දෙයක් තියෙනවා. තවත් ඒක බොහොම රසවත් දෙයක්. ස්වාමීන් වහන්සේ අර විදියට අර ඇතවීම නැතිවීම එක්ක ඒක බලාගෙන යනකොට අනිත්‍යතාවය වැටහෙනකොට ඒක වැටහෙන්නේ නෙගටිව් විදිහකට නෙවෙයි ඒක ස්වභාවයක් විදිහට එයා දකින්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී එයාට දැන් අපි හිතමු නොඑක් නොඑක් සිතුවිලි පහළ වෙනවනේ අපිට. දැන් අර தත්ත්වයේ සමාධියේදී ඕක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. නමුත් ඒ தත්ත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා පවා දැන් අපිට රූපයක් මතක් වෙනවා. යාළුවෙක් මතක් වෙනවා. එහෙම නැත්නම් යම් සිදුවීමක් මතක් වෙනවා. කෑමක් මතක් වෙනවා. ඊයේ වෙච්ච දෙයක් නැත්තම් ගොඩාක් අතීතයේ වෙච්ච දෙයක්. එතකොට මේ தත්ත්වයේ ඉන්න කෙනෙකුට යම්කිසි අදහසක් තියෙනවා නේද ස්වාමීන් වහන්ස? ඒක ග්‍රහණය කරගත්තේ නැත්තම් ඒක එහෙම්මම නැති වෙලා යනවා. නැති වෙලා යනවා. එතකොට එතකොට තරහක් වුණත් අතීතයේ ඇතිවෙච්ච තරහක් වුණත් එයා ඒක තුල ජීවත් වෙන්නේ එයා ඒක ඇති දකිනවා දැන් වෙන කෙනෙක් නම් අයියෝ මගේ සමාධිය කැඩුනා කියලා අප්සෙට් එකක් වෙන්නේ. නමුත් අරයට ඒක ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් දෙයක් බවට පත් වෙන තත්යකට ඉනවා. අනිවාර්යෙන්. මොකද එතනදී එයාගේ සමාධියට කිසිදු බාධාවක් ඇති වෙන්නේ මොකද ඒ මූලික සති අවස්ථාවේදීම අර ඇලීම් ගැටීම් වලින් මනස නිදහස් වෙනවා. ඇලෙන්න ඇලෙන්න ගැටෙන්න යනවා නම් එතන මූලික සිහියවත් එතන නැහැ. කියන්නේ එදා සිද්ධ වෙච්ච සිදුවීම අද මට සිහිපත් වෙනකොට මගේ මනසේ ඇලීම ගැටීම මතුවෙනවා නම් මම ඒක සිහි කරලා නෙමෙයි ඒක උපාදානයෙන් මතු කරලායි තියෙන්නේ. එතකොට හරි નિවරදි සිහියකින් නම් අපි ඒක ආවර්ජනා ගන්න ඒක සිහියටවත් ඒකාග්‍රතාවයටවත් බාධකයක් නැහැ. ඒ බඳු තත්වයක් තුළ විතරයි අපිට විදර්ශනාවකට යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. දැන් සාමාන්‍යයෙන් කියනවනේ අපි හිතේ එකම දෙයක් කෙරෙහි විතරයි සතිය තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි දැන් දැන් මේ සමාධිය කියලා කියනකොට සාමාන්‍යයෙන් හිතන්නේ ආ හිත පිට යන්න හොඳ නැහැ. ගත්ත අරමුණේම තියෙන්න ඕනේ කියන්නේ. දැන් මේ தത്വයේදී වෙන අරමුණකට ගියත් ඒ අරමුණේ ගිලෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. අරමුණ ඇති වෙච්ච බව දකින්නවා. ඒ වුණාට එතනින් ඒක නිසා එයාට පොඩ්ඩක්වත් දුර්වල හිතක් ඇති වෙන්නේ නැහැ. ඒකයි මම පසුගිය සතියේත් පැහැදිලි කළේ බොහෝ දෙනා සමාධිය සහ ධානය පටලවාගෙනයි අර්ථ විග්‍රහ කරන්න කියනවා. එහෙමයි. එහෙමයි. කිසිම අරමුණකට නොයා එක අරමුණේම තිබිය යුතුයි සමාධිය තියෙනවා නම් කියන අදහස නිවැරදි නෑ. එහෙමයි. සමාධිය තියෙනවා නම් ඕන අරමුණකට යන්න පුළුවන් ඒ අරමුණ පැහැදිලිව නිවැරදිව ගන්න පුළුවන්. එහෙමයි. සමාධියේ ලක්ෂණය. එහෙමයි. එතකොට තව ඒ සම්බන්ධ ප්‍රශ්න වගේක් මට තියෙනවා. ඒවා මතක් කරලා මම පස්සේ අහන්න ස්වාමීනාංශ පෙරවන් සරණයි. බොහෝමත්ම වැදගත් කරුණු වගේක් ස්වාමින්වහන්සේ අපිට කියලා දුන්නේ. ඒකට ස්වාමින්වහන්සේට බොහෝමත්ම පිං සිද්ධ වෙනවා. පෙරවන් සරණයි.